මෙහි කෙටි තේරුම මෙහිමයි. ඒකච්ඡානි පාපකානි කම්ම සමාදානානි කතං අකුසල කර්ම බලය අයෝග සම්පත්‍ය ප්‍රතිබාල්හානි නවිපච්ඡන්ති ගෙදොරින් සුසිරිත් හැසිරීම නම් වූ ප්‍රයෝග සම්පත්තිය නිසා විපාක නොදී යනවා අත්ති ඇත. අත්තේ කච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි. ඇතැන් කුසල ධර්මයෝ ප්‍රයෝග සම්පත්තින් ආගම්ම විපච්ඡන්ති අත්ති. කෙදොරින් සුසිරිත් පිරීම නම් වූ ප්‍රයෝග සම්පත්තියට පත්වීම නිසා විපාක දීමනාවක් ඇත. මේකයි මේ කෙටි තේරුම. මේදී සම්ප්‍රති හතරක් තියෙනවා කුසල අකුසල කර්ම විපාක දෙන නොදෙන. ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය කියලා සම්පත් හතරක් තියෙනවා. ඔය සම්පත් හතරේදී අකුසල විපාක යටපත් වෙනවා කුසල විපාක ඉදිරිපත් වෙනවා. එයින් ගති සම්ප්‍රත්‍යයේ කීවේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගතියක ප්‍රදී සිටිනවා නම් කුසල විපාක වැඩියෙන් මතුවෙන්නේ. උපදී සම්ප්‍රත්‍ය කීවේ රූප සම්ප්‍රත්‍යයි. රූප සම්ප්‍රත්‍ය ඇතිනම් කුසල විපාක වැඩියෙන් ලැබෙනවා, අකුසල විපාක යටපත් වෙනවා. කාල සම්පත්තිය නම් සුභික්ෂ කාල පරිච්ඡේදයයි හොඳ රාජ්‍යයක් තියෙන කාලේ හොඳ රත්නත්‍රයේ බබලමින් පවත්නා කාලවල රට සුභික්ෂ වෙනවා රට ස්වයං පෝෂිත වෙනවා ඒ කාලයේදී අකුසල විපාක යට වෙනවා කුසල විපාක මත වෙනවා ප්‍රයෝග සම්ප්‍රත්‍යය කියන්නේ කයින් වචනින් සිතින් සුසිරිත් කිරීම කුසල් කිරීම ඒ කුසල් කිරීම නිසා අකුසල විපාක යටපත් වෙනවා කුසල විපාක මත වෙලා විපාක දෙන්න පටන් ගන්නවා ඒකයි කෙටි තේරුම පින්න තුන් අහලා ඇති එහෙම සිදුවීම අපේ සරුවක්ඥන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියා දීගලම්බ කියන ගම්මානයේ ඇසුරු කොටගෙන මේ දීගලම්බ කියන ගම්මානයේ සිටිය තරුණයෝ දෙන්නේ එවකට තවුස් නවෙද්දෙන් පැවිදි වී එක්කෙනෙක් ධානාභිඥාලාභීව සිටියා අනිත් කෙනෙක්ට ගමට ආපසු ඇවිල්ලා විවාහපත් වෙලා අත දරුවෙක් ඇති කාලයේදී දරුවක් වඩාගෙන තමන්ගේ හිත මිතුරු තවසන් වහන්සේ දකින්න ගියා. ජීල දෙමෝපියන් දෙන්න වැඳ වඳිනකොට තාපසයන් වහන්සේ සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා සෙත් පැතුවා. සත වේවා දීර්ඝාස වේවා. දරුවා ලවා වන්දවනකොට නිහඬ වුණා. දෙමෝපියෝ දෙන්න කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි මේ දරුවාට ආශිර්වාද කරන සේක්වා නැත මේ දරුවාට ආශිර්වාද කළාට ලැබෙන්න දින හතකින් දරුවාට මාරකයක් තියෙනවා. එනිසා ඒක ආශිර්වාද කිරීම නිෂ්ඵලයි කියේ. හඬලා කිව්වා අනේ ස්වාමිනී මේ දරුවාට කොහොමද මේ මාර්ගයේ ඉක්මවා දීර්ඝාස ලබා දෙන පිළිවෙල අපට කියලා දෙන්නේ. එතුමා අවංකවම කිව්වා ඒ සම්බන්ධ වැටහීමක් මට නැත. නමුත් මේ සමීපයේ වැඩ ඉන්නවා සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ උතුමන් වහන්සේට නම් ඒ ගැන උපදේශක් දෙන්න පුළුවන් වෙන ඇති ගිහින් විමසා බලන්න කිව්වා. මේ දෙන්න කෙලින්ම දරුවක් වඩාගෙන ගියා බුදුරජාන් වහන්සේ ඉන්න ආරණ්‍ය සොයාගෙන. ගිහින් දෙමෝපියන් දෙන්න වඳිනකොට අර වගේම සුඛී හෝතු, දීඝායුකෝ හෝතු කියලා සෙත් පැතුවා. දරුවා වඳිනකොට සෙත් පැතුවේ නෑ. අයමත් ආරාධනා කළා ස්වාමීනි මේ දරුවාට දීර්ඝාස පතුණු මැනව කියලා. නැත්නම් මේ දරුවාට දීර්ඝාස නැහැ දවස් 7 ජීවත් වෙන්නේ. ඊටාම බැගෑපත්ව හඳලා වැළපිලා කිව්ව අනේ ස්වාමීනි මේ දරුවා අපේ එකම දරුවයි මේ දරුවාට දීර්ඝාස ලැබෙන පිළිවෙතක් අවසර ලැබේවා. හොඳයි එහෙමනම් මෙන්න මේ පිළිවෙත අනුගමනය කරන්නේ තමන්ගේ නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් ඉදි කරන්න. ස්වාමින් වහන්සේලා අට නමක්, 12 නමක්, 16 නමක් තරම් වඩා හිඳවන්න පුළුවන් හැටියට ආසන පනවන්න. බුද්ධාසනයකුත් පනවා තබන්න. කොඩා දරුවාට පිරිත් අහන්නේ සැතපීින්ද සුදුසු ආසනයක් මේ මැද්දේ පනවලා වික්ෂුන් වහන්සේලා වඩා හිඳවලා දින හතක් සතන සූත්‍රයෙන් පිරිත් දේශනා කරවන්නේ. ඉතින් මේ දෙන්න කිව්වා ස්වාමීනි අපේ නෑදෑයන් සමග හිතවතුන් සමග අපට මේ පිරිත් මණ්ඩප ඉදි කරන්නත් පුළුවන්. සංඝයාට සිව්පසෙන් සංග්‍රහ කරන්නත් පුළුවන් අපට කොහොමද ස්වාමීන් වහන්සේ ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා ඒක පුළුවනි අපට. මේ දෙන්න වහාම ආපසු ගෙදර ගිහින් අසල්වැසියන් කැඳවාගෙන ඉක්මනින්ම පිරිත් මණ්ඩපයක් ඉදි කළා. ආසන පනවලා අයමත් දූගනාව බුදුරජාන් වහන්සේ දකින්න. භාගතුන් වහන්සේට ආරාධනා කරලා ස්වාමින් වහන්සේලා අට නමක් ලබා ගත්තා. මේ අට නම ගෞරවයෙන් වැඩම කරවාගෙන ගිහින් පිරිත් මණ්ඩපයේ දෙපා දොවා සුවඳ වෙලවුන් ගල් සුවඳින් සුවඳ තනින් සිරිපතෝ දොවා ආසනවල වඩා හිඳුවාගෙන බොහොම ගෞරවයෙන් ආරාධනා කොට දරුවා සතප්පෝල පිනිද්දේශනීය ආරම්භ කරන්න යෙදුවා. සෑදාවල් පිරිත දේශනා කරන ස්වාමින් වහන්සේලාට ගිලන්පස වේලාට ගිලන්පස ටික අනිකුත් පහස් වෙන අවස් වේලාට ඒවා දානමාන ප්‍රස්ථාන ඔක්කොම කලට වේලාට මේ දැන්නත් අසල්වැසියොත් එකතු වෙලා සිද්ධ කළා. හත්වෙනි දවසේදී සරුවක්යන් වහන්සේද වැඩියා. ඒ කියන්නේ හත්වෙනි රාත්‍රියේ මේ හන්දෑවේ හතට එළි 6 වෙනිදා සංජානනයේ හත්වෙනිදාට එළි වෙන්න වැඩි ඉන්න වැඩියා. ඉතින් ඒදා රාත්‍රියේ සරුවක්යන් වහන්සේ පිරිත් මණ්ඩපයේ වැඩ සිටියා. දැන් ඉතින් මේ දෙමෝපියන්ගේ පුදුම සන්තෝෂයක් අදනම් අපේ දරුවාට යම්කිසි උතුම් ආශිර්වාදයක් ලැබේ කියලා. පහෝදා උදේ පාන්දර පිරිත හමාර වෙන වෙලාවේදී මේ දෙමව්පියෝ දෙන්න දරුවා වඩාගෙන ගිහින් බුදු සිරිපාමුල වැන්දෙව්වා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ මధుර මනෝහර ස්වරයෙන් සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියා ආශිර්වාද කළා. දෙමව්පියන් දෙන්නට උතුරා යන ප්‍රීතියෙන් කඳුළු වැගිරෙමින් ඇසුවා අනේ ස්වාමීනි කොච්චර කලක් දරුවාට අවශ්‍ය ලැබෙයිද? මේ දරුවාට අවුරුදු 120ක් ආයුෂ වැඩිනවා. සාදු සාදු ස්වාමීනි අපට ලැබුණ මේ පිහිට අපේ ජීවිතය අමතක වෙන්නේ නෑ ස්වාමීනි අපේ নমස්කාර වේවා කියලා ගෞරවයෙන් ඇත්තොත් වැඳලා. ඒ වෙලාවේදී මේ දරුවාට නමකුත් සම්මත කළා ආයුෂ වර්ධනය වෙච්ච දරුවෙක් බැවින් ආයු වර්ධන කුමාරයා කියලා. මේ දරුවා දැනටේන වාසයේ සිට පෙරුවන් සරණ පිහිටුවා පංචශීලයේ පිහිටුවා හොඳින් හික්මවා ගත්තා. කුඩා කාලයේ පටන් අටසිල් සමාදන් වෙන්නත් දෙමව්පියන් එක්කම පුරුදු වුණා. වැඩි කාලයන් ඉස්සර පොහොයක් පාසා සිල් ගන්න අතරතේ මේ දරුවාගේ වයසේ ළමයි කණ්ඩායමක් එකතු වුණා සිල් ගන්න. දැන් ඉතින් සෑම පෝයක් පාසා විහාරයට ගින් මේ දෙමෝපියෝයි දරුවෝයි ඔක්කොම සිල් ගන්නවා. වයස හතේදී පමණ එක් දවසක් සංඝ පිරිස අතරේ කතාවක් ඇති වුණා පෝයක් දවසක. අපේ සරුවක්ඥන් වහන්සේගේ ශිරීපතුල් වැන්දවීමෙන් දීර්ඝාස ලැබුවේ මෙන්න මේ ආයුවර්ධන කුමාරයයි කියන කතාව ඇති වුණා. එතෙන්දී සරුවක්යන් වහන්සේම ධම්සභා මාමදපේට වැඩලා ඒ සම්බන්ධ විවරණයක් දේශනා කළා. ස්වාමින් වහන්සේලා අසා සිටියා ස්වාමීනි මේ පානන්ද වීමෙන් දීර්ඝාස පමණක්ද ලැබෙන්නේ කියලා. සරුවක්යන් වහන්සේ පාදා දුන්නා නැත මහණෙනි මේ වාගේ කුඩා දරුවෙකු වන්දනා කිරීමේදී කරුණ හතරක් සිද්ධ වෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං කියන මේ ගාථාවෙන් මේ කරුණ අතර දේශනා කළා. සිල්ලතුන් වහන්සේලාට වැඩිහිටියන් නිතර වන්දනා කරන සුළු නියතමානී පුජ්‍යලයාට කුඩා දරුවාට ආයු වර්ණ සැප බල කියන ආනිසංස හතරක් ලැබෙනවා කියන එක පාදා දුන්නා. ඥානවන්ත කෙනෙක් වඳිනවා නම් පස්වෙනි ප්‍රඥාවක් ලැබෙනවා. ආගේ වර්ණේ සපබල ප්‍රඥා. ඒතකොට මේ වන්දනා කිරීමේ වැදගත්කම එතනින් පැහැදිලි වුණා. වන්දනා කිරීමේදී කායික වශයෙන් ව්‍යායාමයක් සිදු වෙනවා. දෙදන දෙවල මෙත නලල බිම තබා ප්‍රසංග පිහිටුවා වඳිනකොට තුන් වාදයක් බොහෝසෙන් වදිනවා. තුන් වාදයක් ඉස බිමිතේලා නලල බිමිතේලා වඳිනකොට ශරීරයේ ලේ ධාතුව හොඳින් හිසට ගලාගෙන එනවා. එයින් නේත්‍ර ප්‍රසාදය ඇති වෙනවා නෙද්දක බොහොම ප්‍රසන්න වෙනවා. ඒ වගේම මොළයට පහසුවෙන් ලේ ධාවනී කිරීම නිසා එමගින් නිරෝගී භාවය දීර්ඝාසයක් ලැබෙනවා. නිරෝගී භාවයයි දීර්ඝාසය ලැබීම නිසා වර්ණ සම්ප්‍රත්‍යයක් ලැබෙනවා. කායික සෝයයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත බවටදපත් වෙනවා. මේක නිසා මේ ප්‍රායෝගික වශයෙන් වන්දනා කිරීමම ඒ ආයු වර්ණ සැප බල ඥාන ලැබෙන්න හේතු වෙන උපක්‍රමයක්ද වුණා. පසුගිය කාලයේ ඩුබායි රටේදී අපිට භාවනා පන්තියකට වැඩේලාම අපි සිංහල මහත්මයෙ කියනවා ස්වාමීනි මේ මුස්ලිම් ජාතකෝ මෙච්චර ලස්සන මේගොල්ලෝ දාසට පස් වරයක්ම වඳිනවානේ. නල්ල දින කියලා බොහෝ වෙලාවක් වැඳගෙන ඉන්නවානේ. මේ වැඳගෙන ඉන්න නිසානේ මේ අත මෙච්චර ලස්සන නිරෝගීව නිරෝගීව ඉන්නේ කියලා. අපේ සිංහල බෞද්ධයන්ටේ වාසනාව නැද්ද ස්වාමී කියලා මගෙන් අහන. නැත්තේ නෑ ඊට වඩා වාසනාව තියෙනවා. ඒක ප්‍රයෝජන ගන්න නැති එකයි කියන එකක් පහදා දුන්නා. ඉතින් එයින්ද පැහැදිලි වෙනවා සිල්වතුන්ගේ ගුණවතුන්ගේ දෙමෝපියන්ගේ ගුරුවරුන්ගේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ නිතර නිතර වන්දනා කරනවා නම් ආයු වර්ණ සැප බල ඥාන පහම වැඩිරෝ. අන්නේ දේශනේ පවත්වන වෙලාවේ ආයු වර්ධන කුමාරයා එයින් චිත්තප්‍රසාදයටපත් වෙලා සෝවාන් ඵලයටදපත් වුණා. දැන් මේ දරුවාට හත් දවසකින් තිබෙච්ච මහා භයානක මාරකය මිදුනේ ප්‍රයෝග සම්ප්‍රතිය නිසායි. දෙමෝපියන්ගේ පිහිටින් සත්නත්‍රයේ පිහිට ආශිර්වාදේ ළමාට ලබා දුන්නා. හත් දවසක මහා පිරිතක් ආනස්සක පිරිතක් බලගත් පිරිතක් සමන් දෙන්න සැලැස්සුවා. එයින් තිබුණු විපාක වාරේ මගේ හැරුණා. අන්න කල්ලි මේ ප්‍රයෝග සම්ප්‍රත්‍ය නිසා අකුසල විපාක යටපත් වුණා කුසල විපාක මතු වුණා. එපමණක් නෙමෙයි මේ දරුවා සසරේ පින් පුරාගෙන ආපු කෙනෙක්. සෝවාන් වෙන්න පින මුහුකුරවාගෙන් තිබුණා. එතකොට එදා ඒ පිළිත් දේශනාවෙන් ලැබුණු ආශිර්වාදය නිසාම සුසිරිත් පුරන්න පුරුදු වුණා. තිසරණී සහිත නිත්‍ය පන්සිල් පොහොයාට සිල් රකින්න ඒ අනුව උසස් ගුණ පුරන්නත් මේ දරුවා කොඩා කාලෙ පෙළ ගැහුණා. ඒ කියන්නේ ප්‍රයෝග සම්ප්‍රත්‍ය නිසා මොකද සිද්ධ වුනේ? අතීත භව සංසාරයේ කරගෙන ආව කුසලේපාක මතුවලා සෝවාන් ඵලයටදපත් වුණා. මෙන්න මේක නිසා කුසල් කිරීම නිසා අපට ජීවිතයේ අයථාපේතේ කරගත් කුසල විපාක මතු කරගන්නට අකුසල විපාක යටපත් කරලා නිවැරදි යහපත් සපවත් ජීවිත පවත්වාගෙන යන්නටත් පහසුකම් සැලසෙනවා කියන එක මේ බුද්ධ වචනානුසාරයෙන් පැහැදිලිව පුළුවන් දකින්ද. දැන් අද මේ මොහොතේදී කෙටි අනුශාසනාවක් පවත්වා ස්වල්ප වේලාවක සෙත් පිරිත් දේශනයක් පවත්වනු පිණිසයි අපට කරුණාවෙන් ආරාධනා කෙළේ. නිසා දැන් මේ බණ කතා මෙතින් නවත්වන අතරතේ අද මේ පින්කමේ අරමුණ වශයෙන් කරුණු කීපයක් හඳුන්වන්න තියෙනවා. එයින් ප්‍රධාන කාරණේ තමයි පින්වත් අනුරසිරිය අධිගුණ වර්ධන මෙතිතුමාණන්ගේ ජන්මදිනය සිහිපත් කිරීම. මම හිතනවා අවුරුදු 56ක් වෙනවනේ. 57 ලබනවා. ලැබුවා. ඉතින් මේ දවසේ මේ මාසේ 14ද 18ද? 14. 17. ඔය දැන් ඉතින් දවස් 11 නේ අද. ඒ මහත්මයා බොහෝම පුණ්‍යවන්ත ජීවිතයක් ගෙවන්නේ හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍ර දෙමෝපියන් දෙන්නේ සහෝදරයන් කීප දෙනෙක් එක්ක තමන්ගේ පුණ්‍යාත්මයේ ජීවිතය ඉතා හොඳ බෞද්ධ ජීවිතයක් බවට පත් වුනේ අතීත භව සංසාරයේ කඩගෙන මහා කුසලයක විපාකයකින්. එවැගේම තමන්ගේ ඉදිරි ජීවිතය සඳහා සහභාගීව සිටින පින්වත් ස්වර්ණ අභේ ගුණවර්ධන මහත්මනේද සම්බන්ධ වීමෙන් තවත් ඒ පුණ්‍ය ඵලයේ උසස් බවටපත් වෙන්න හේතු වුණා. එවැගේ පින් ඇති දරු දෙපළක් දෙක ලැබීමෙන් තවත් ඒ පින බැබලෙන්න ගත්තා. ඒ වාගේ වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයේ මේ කරන දාන සීල භාවනා කුසලයන්ගේ ශක්තියේ විශේෂ ආශිර්වාදයක් ලැබලා බොහෝ කාලයක් නිරුපද්‍රුතෝ නිරෝගීව දෙලව දියුණුවේ කටයුතු නිවන් මඟ පාරමී ගුණ පිරීමේ කටයුතු සපුරා ගැනීම පිණිස සත්නත්‍රය ආශිර්වාදය ලැබෙන උතුම් පුණ්‍ය නිදානයක් මේ මොහොතේ නිදාන් කරගත්තා කිය අපි මෛත්‍රියෙන් සඳහන් කරන්නට ඕනේ. ඒකම තවත් විශේෂ කාරණයක් තමයි මේ පින්වත් අනුරෝචනී අබේගුණ වර්ධන මෙතිතුමාගේ තේ ස්වර්ණ අබේගුණ වර්ධන මෙතිණියගේ දයාබර ජේෂ්ඨ දීතුර රත්නයේ වෙන්නේ කනිෂ්කාබේගුණ වර්ධන දරුවා දැන් ඉතින් අවුරුද්දකට වැඩි කළා ඕස්ට්‍රේලියාවට වෙලා ඊළඟදී ඇවිල්ලා තියෙනවා ඒ ගිහාන් මහත්මයා සමග ඉතින් ඒ දරුවා බලාපොරොත්තු වෙනවා වාසනාවන්ත පුණ්‍යවන්ත දරු සම්පත්තියක් ලැබේවා කියලා. ඉතින් මේ කුසව දරුවාටත් මේ මමතුමියටත් මේ පියාටත් ඒ හැම දිනාට රත්නත්‍රය ආශිර්වාදේ ලබා ගැනීම මේ පින්කමේ තවත් විශේෂ අරමුණක් වෙනවා. එනිසා අද ප්‍රයෝග සම්පත්තියේ වශයෙන් තිදොරින් සුසිරිත් පිරීමේ උතුම් කුසලයක් මුදුන්පත් කර ගැනීමෙන් ලැබුණු මේ ආශිර්වාදයේ ඒ දරු දෙපළටත් ඒකාන්තයෙන්ම මෙලව උසස් ප්‍රාර්ථනා මුදුන් පමුණවාගෙන දෙලෝ ජයගෙන නිවන් මාර්ගය ගැනීමට හේතු වෙන කුණ්‍ය නිධානයක් බාටපත් වෙනවාපත් වේවා කියලා අපි ආශිංසන කරනවා. දැන් මහා සංඝරත්නය ඊටාම කරුණාවෙන් සෙත් පිරිත් දේශනාවක් පවත්වනවා. ඒ සෙත් පිරිත් දේශනයේ පවත්වන සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ සීලාදී ගුණානුභාව බලයෙන් එවැගේම තුන් ලෝකයේ පිහිට වෙන ලෝපාලව ශාන්තිනායකයන් වහන්සේ විසින් සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට ඈත කාලයේ පටන් පිරු අසීමිත බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බලයෙන් බෝධි මූලයේදී ප්‍රතිබලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන සතර පලඥාන නවරහාදී බුද්ධ ගුණ බලයෙන්ොත් දස බල ඥාන චතුවිසරද ඥාන චතුපරිසම්විදා ඥාන සද්විද බුද්ධ ධර්ම බලයෙන්ොත් සත් අභිඥා ධර්ම චුද්දස බුද්ධඥාන සෝලස මහා ඥානස්කාර සාවේනික බුද්ධ ගුණ බලයෙන්ොත් 19 ප්‍රතිවේක්ෂාඥාන සමත්‍රිංසත් පාරමිතාඥාන සත්‍යස් බෝධිපාක්ෂික ධර්මාඥාන සත්‍ය සමධර්මාඥාන බලේනොත් අටකේස් මංගල්‍ය ධර්මාඥාන අටකේස් ආරමණ විදක්ඛේඥාන සමසතලෙස් කර්මස්ථාන ඥාන චත්තානීසාකාර මහා විපස්සනා ඥාන බලේනොත් චතුචත්තානීසති ඥානවස්තු සමපන සුද්‍යාවිය ඥාන පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයනොත් මහත්යම ඉතින් අල්ලා ගන්න. දසත්ත ඥාන සත්‍යත්ත ඥාන චතුවිසිති කෝටි සත්‍ය සාස්ත්‍ර සංඛ්‍යාද සමාපatti සංචාර කාර්යත්පල වජිරඥාන බලයනොත් අනන්තනා සමන්වාගත සමන්තප ဋ ාණ මහා ප්‍රකරණ විෂයන්තරගත ගාම්භීර ඥාන බලයනොත් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශ්‍යානුසය ඥාන බලේනොත් යමක මහා ප්‍රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපatti ඥාන බලේනොත් සරුවක්ඥතා ඥාන අනාවරණ ඥාන බලේනොත් ස්වාසෝදාස ධර්මස්කන්ධ බලේනොත් විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ ආනුභාව බලේනොත් දන්ත ධාතුන් වාසික ග්‍රීවා ධාතුන් වාසික ලලාට ධාතුන් වාසික කේශ ධාතුන් වාසික ආනුභාව බලේනොත් අෂ්ඨද්‍රෝණියක් සලස් නැලියක් සරුවක් ධාතුන් වාසගේ අනුභව බල මහිමිනුත් තන්නම් කර මේදං කර සරණං කර දීපං කර කොණ්ඩඤ්ඤ මංගල සුමන දේවත සෝභිත අනුමදාසී පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පියදාසී අක්ඛදාසී ධම්මදාසී සිද්ධාර්ථ තිස්ස කුස්ස විපස්සී සිකී මෙසබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම නම් වූ අටවිසි බුදුවරයන් වහන්සේගේ අනුභව බලයෙන්නේ එයින් ඈත අතීතේ පහළ වූ 512000ක් සරුවක්ඥන් වහන්සේගේ අනුභව බලයෙන්ද එයිනුත් ඈත අතීතේ පහළ වූද මතු අනාගතේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදි කොට ඇති අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධඥාන බලයෙන්ුත් අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ුත් අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ුත් අනන්ත බුද්ධ රිඥානුභාව බලයෙන්ුත් රත්නත්‍රේ සතු අතුතුන් සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා අනුග්‍රහ බලෙනොත් මේ උතුම් පිළිතේ සවන් දෙන පින්වත් සෑම දිනාට සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා පුණ්‍යාත්මීය ජන්මදිනයේ සිහිපත් කරන පින්වත් අනුරසිරි අභේගුණවර්ධන මෙතිතුමාණන්ගත් කාගේ පුත්‍රලාභයක් බලාපොරොත්තු වන පින්වත් කනිෂ්ඨා බේගුණවර්ධන දියණියට කුසව දරුවාට ගිහාන් මහත්මාණන්ගත් ඒ දරු දෙපළගේ මව්පිය සතර දෙනා වහන්සේටම අනිකුත් මේ සහභාගී වන මහත්තුරු මව්වරු දූ දරු ඥාති මිත්‍ර හිතවත් සෑම දෙනාටම සේවක සේවිකා බීන්ටත් මේ නිවසටත් මේ භූමියටත් සතක් සාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා අසනීපකං අපලෝකද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සපුරු කරදර මාරක බාධක අනවින කොඩි වින්න බන්ධන අස්වා කටවා හෝවා අඬෝවා අලාභායස නින්දා පහස දුක් වේදා සියල්ල හිරදුටු අඳුරුසේ විහෙත විද්වාසනේ වේවා සබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාද විපත්ති වලකේවා උපකේල කුපච්ඡේදක අකුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා උපස්සම්මක කුසල විපාක ලැබ සිටීමෙන් දීර්ඝාස ලැබේවා කාචිත්ත පීඩාදයක් නොවි කායික මානසික සනසිල්ලේ මෙලව දියුණුව පරලෝ සුගතිය සාන්ත නිවන පිණිස කටයුතු කිරීමේ පේ රත්නත්‍රය ආශිර්වාද පිහිට වේවා ගුණ නුවණින් ධන දානේ යසීචුරින් ආයුවන්න සතබල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණ සතර සංග්‍රහවත්තු දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනින් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා මෙලව ජාගන පරලෝ ජාගන සසර ජාගන කෙලසුන් ජාගන ආත්මේ ජාගන අපරාජිත බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවිසන සේවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ ක්‍රත්නත්‍ය ආශිර්වාදේ පිහිට වේවා එවාගේ පින්වත් කනිස්කාභී ගුණවර්ධන දිනේගේ කුස තුල ඉන්නා වූ පුණ්‍යවන්ත දරු සම්පත්තිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ දරුවා ආයුෂෙන් වර්ණෙන් සපයෙන් බලෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් යසසෙන් ඉසුරෙන් පිනෙන් ඥානෙන් සෑමදෙම අගතන්පත් වූ පුණ්‍යවන්ත දරුවෙක් වේවා ඊතා මුත්‍යං සුභමෝතකින් සේ සමන්ගේ වාසනාවන්ත උත්පත්ති සිද්ධ වේවා දරුවාටත් මවටත් පවුලේ සෑම දෙනාටත් එමගින් සිතක් ශාන්තියක් සැලසී පුණ්‍යවන්ත බෝසත් දරුවෙක් බවට පත්වී දෙලව ජයගෙන නිවන් මඟ පාරමී පුරා ගැනීමට හේතු සම්ප්‍රත්‍ය ඇති රාහුල කුමාරයන් වහන්සේ වැනි පුණ්‍යාත්මී දරුවෙක් බවට පත්වේවා එමගින්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 ධම්මං සංඝං ච භික්ඛවේ දයං වා චම්මිතං චං වා ලෝමහං සෝනේසකීති ඒකේ සච්චවඤ්ඤේන පාතු ත්වං රතනත්කයං ඒකේන සච්චවඤ්ඤේන පාතු ත්වං රතනත්කයං ඒකේන සච්චවංජේන පාතු ත්වං රතනත්‍යං කෝටි සත සහන්සේසු චක්ඛවාලේසු දේවතා යස්සානං පතිගන්හන්ති යංච මේ සානියං පුරේ තෝගාමනුස්ස දුම්බික්ක සම්භූතං තිවිදං භයං කිත්තමන්තරධාපේසී පරිත්තං තං වනමහේ යානීද භූතානි සමාගතානි බුම්මානි ආයානි වේන්තමිකේ සම්මේන භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මිත්තං කරෝත මානුසියා පජායේ දිවචරත්තෝ චරන්තියේ බලින් තස්මාහි නිරක්ඛත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවාහුරං වා සංඝේසු අයං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම් කිබුද්දේ රතනං පනීතං ඒතේන සක්කේන සුවක්ති හොතු කයං විරාගං අමතං පනීතං යදංජගා සක්්‍ය මුනි සමහිතෝ නතේන ධම්මේන සමක්ඛිකින්ති ඉදං ච ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යම් බුද්දසෙත්තෝ පරිවන්නේ සුචින් සමාධිමානං පරිකඤ්ඤමහු සමාධිනාතේන සමෝන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං පනීතං ඒකේන සච්චේන සුවත්ති හොතු ये पुङ्गलामन्त सतं प्रसन्ता चन्तानि एतानि युगानि हन्ति ते दक्षिणेया सुगतं स साविका एतेषु दिन्नानि महाफलानि ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්හි ඒ පන්ති පංචාමතං ඉගයිහෙ ලද්දාමුදානිම් බුතින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සක්කේන සුවක්ති හෝතු යතින්න කීලෝ පඨවින් සිතෝ සියා චතුම් විවාතේ දිය සම්පකම් කියෝ තතුපමං සම්පුරි සංවගාමි යෝ අරිය සත්‍යානිය වෙච්ච පංසති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒකේන සච්චේන සුවත්ති හොතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති දුසප්පමන්තානතේ භවං අත්තමං ආදියන්ති ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු සහවංසනංසන සම්පදායේ තයං සුධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං චේ සීලම්මතං වාපිය දක්ඛි කිංචි චතුහපායේහි ච වික්ඛමුත්ත චචාභිතාන නියබම්මෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සත්සේන සුවත්ති හොතු ඉන්චාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝසෝ තංස පටිච්ඡාගායේ අබම්මතා දිත්ත පදං සමුත්තා ඉදම්පි සංඝේ රතනං කනිතං ඒකේන සක්ඛේන සුවක්ඛි හෝතු වනප්පගුම්මේ යථා පුසිතං යේ ගිම්මාන මාසේ පඨමත්මින් ගිම්මේ කතුපමං ධම්ම වරං අදේශයි නිබ්බාන ගාමින් පරමං හිතායේ ඉදම්පි බුන්දේ රතනං පනීකං ඒතේ සක්කේන සුවක්ති හෝතු වරෝ වදඤ්ඤෝ වරදෝ හරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම් පිබුන්දේ රතනං කනිතං ඒතේන සක්කේන සුවක්ති හෝතු තීනං පුරාණං නවන්නක්ති සම්භවං විරක්ත චිත්තා ආයති චේ භවස්මින් තේතින බීජං අවිරුහිච්ඡන්නා නිබ්බන්ති දීරායතයන් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒකේන සක්කේන සුවක්ති හොතු යානිද භූතානි සමාගතානි භුම්මානි ආයානි අන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හොතු යානිද භූතානි සමාගතානි භුම්මානි වායානි අන්තනිකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හොතු යානි දභූතානි සමාගතානි භුම්මානි වායානි අන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්චවංජේන දුක්ඛාවෝපසමින්චුතේ ඒතේන සච්චවංජේන භයාවෝපසමින්චුතේ ඒතේන සච්ච වංජේන රෝගාවූපසමින්තුතේ පරිත්තං යං භනන්තං සනිසින්නන්තාන දෝවනං උදකම්පි විනාශේසී සම්බමීව පරිස්සයං සුත්තිනාගම්භවුත්තානං යංච සාදේසිතං කමී හේරස්සංගුනිමාලස්ස ලෝකනාතේන බාසිතං අපත්තායින් මාතේජං පරිත්තන්තං බනමහේ යතුහං භගිනී අරියාය ජාතියා ජාතු නාභිජානාමි සංචිච්ඡ පානං ජීවිතාවෝ රෝපේතා තේන සංචේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝ හං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිඥානමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා ඒන සක්ඛේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතු අං භගිනී අරියාය ජාතියා ජාතු නාභිඥානමි සංචිත්තපානම් ජීවිතාවෝරූපේතා හේන සච්චේන සුද්ධිතේ හෝතු සුද්ධි ගම්බසති යතෝ අං භගිනී අරියාය ජාතියා ජාතු නාභිඥානාමි සංකිච්ඡපානම් ජීවිතාවෝරෝපේතා හේන සංජේන සොත්ථිතේ හෝතු සොත්ථි ගම්භස්සාති යතුහං භගිනී අරියාය ජාතිය ජාතෝ නාභිඥානානි සංචිච්ඡ පානං ජීවිතාවෝරපේතා තේන සංජේන සොත්ථිතේ හෝතු සොත්ථි ගම්භස්සති යතුහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාබිඥානාමි සංචිච්ච පානං ජීවිතාවෝරූපේතා ඒන සංචේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාභිඥානාමි සංචිච්ච පානං ජීවිතාවෝරූපේතා ඒන සංඛේන සොත්තිතේ හෝතු සොත්ති ගම්බස්සාති ඒකේන සච්ච වඤ්ඤේන දුක්ඛාවූප සමින්චුතේ ඒකේන සච්ච වඤ්ඤේන භයාවූප සමින්චුතේ ඒකේන සච්ච වඤ්ඤේන රෝගාවූප සමින්චුතේ තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ නායසෝ සරණං කරෝ ලෝකහිත දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවන්දනෝ සෝභිකෝ ගුණ සම්පන්නෝ අනුමදන්ති ජනුත්තමෝ අදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තර සත්තසාර සුමේදෝ අංග සුජාතෝ සම්මලෝකංගෝ පියදන්සේ නරසමෝ පත්ත දස්සේ කාරුණිකෝ ධම්ම දන්සේ තමෝනදු සිද්ධන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ අරද සංවරෝ පුස්සෝ අරද සම්බුද්ධෝ විපන්සීච අනුපමෝ සිකී සම්මහිතෝ සන්තා විස්සභූ සුඛදායකෝ පකුසන්ධෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජහෝ අස්සතෝ සිනි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කන්තිමිත්ත බලේන චේ හේති ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චේ තේසං සච්ඡේන සීලේන කන්තිමිත්ත බලේන චේ ඒති ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චේ ඒසං සච්ඡේන සීලේන කන්තිමිත්ත බලේන චේ ඒති ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති බුද්ධානං ජීවිතස්සන සක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං සම්මන්න රංසීනං සක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං ද්වක්ඛින් සමහා පුරිස ලක්ඛනානං සක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං අභියත චතුන්නං පච්චයානං සක්ඛාකේන චයන්තරායෝ කාතුම් ඉමේ සංචතුන්නං අච්චරියානං සක්ඛාකේන චයන්තරායෝ කාතුම් ඒතේන සච්ච වඤ්ඤේන අන්තරායං අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සින්දී භවන්තු තේ සිරිධිතිමති තේජෝ ජය සින්දි මහින්දි මහා ගුණ සාගරස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දක්ඛින්ස මහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනුම් ගංජන ලක්ඛනානුභාවේන අට්ඨතර සත මංගල ලක්ඛනානුභාවේන සම්බන්න රංසානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන නිය ධම්මානුභාවේන චතුරාගීති සාස්‍ය ධම්මස්කන්ධානුභාවේන නව ලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨංගික මංගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණානුනිතා උපේක්ඛානුභාවේන සම්මපාරමිතානුභාවේන රතනත්ය සරණානුභාවේන සම්මේතේ රෝග ශෝක දුක්ඛ දෝමන සුපායාසා විනස්සම්තු සම්ම සංකප්පතුයං සමින්දන්තු දීඝායුකෝ තු සතවස්ස ජීවේන සමංගිකෝ තු සම්බදා ආකාශ පම්මත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදාතුම් හේ අනුරක්ඛන්තු ආකාශ පම්මෙත ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්හි අනුරක්ඛන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්‍ය ධම්මක්ඛන්දානුභාවේන පිටකත්ථයානුභාවේන ජිනසාවකානුභාවේන සම්මේතේ රෝග සම්මේතේ භය සම්මේතේ අන්තරාය සම්මේතේ උපන්දේවා සම්මේතේ දුන්නිමිත්තා සම්මේතේ අවමංගලා විනස්සන්තු ආයුවන්නකෝ ධනවන්නකෝ සිනිවන්නකෝ රසවන්නකෝ වන්නවන්නකෝ සුඛවන්නකෝ හෝතු සම්බදා දුක්ඛාරෝග භය වේදා ශෝකා සංකා සුඛං දේවානි කාන්තරායාපි විනස්සන්තු චේතේජසා ජයසින්දී ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායු චවන්නෝ ච භෝග බුද්ධේ ච අසවා සතවසෝ ච ආයෝ ච ජීවසින්දී භවන්තු තේ මහා කරුණිකෝ නාතෝ හිතාය සම්බපානිනං පුරෙත්වා පාරමී සම්බාපත්තු සම්බෝධි මුත්තමං ඒතේන සච්චවංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛ්‍යානන්නම් දිවන්දනෝ එවං තුයි අංජයෝතු ජයසු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතන් දේව මනුස්සානං බුද්ධ තේජේන සත්තිනා නස්සන්දු පන්දවා සම්මේ දුක්ඛාවෝපසමින්තුතේ සක්ඛත්වා ධම්ම රතනං ඕසදං උත්තමං අරම් පරිණාහෝපසමනං ධම්ම තේජේන සොත්තිනා නස්සන්දු පන්දවා සම්මේ භයාවෝපසමින්තුතේ සක්ඛත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංගතේජේන සත්තිනා නස්සන්තු පන්දවා සම්මේ රෝගාවූප සමින්තුතේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්තේ තස්මා සත්‍ති භවන්තුතේ යම් කිංචි රතනං ලෝකේ විඤ්ඤති විදාපතු රතනං ධම්ම සමන්නත්ති තස්මා සත්‍ය භවන්තු තේ යම් කිංචි රතනං ලෝකේ විඤ්ඤති විදාපතු රතනං සංඝ සමන්නත්ති තස්මා සත්‍ය භවන්තු තේ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒකේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං සම්මේඛයෝ විවඤ්ඤන්තු සම්මරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ දවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ දවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සති භවන්තු තේ දවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සති භවන්තු තේ නක්ඛත්‍යක්ඛ භූතානං පාපංගා නිවාරණා පරිත්තාසානුභාවේන හන්තු තේසං උපන්දමේ යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ කාපංගහෝ දුසුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුස්සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛපත්තා ච නිදුක්ඛා භයපත්තා ච නිබ්බයා සෝකපත්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ එත්තාවතා ච යම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධායේ සීලං රක්ඛන්තු සම්මදා භාවනාමි රතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්මසෝ ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදාති ධර්මානුශාසනා පැවැත් වූ දේශක වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ